ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්ත සම්පඤ්ඤං ච භාවයං ආසාපීනික කෝභික්ඛු සෝයිමං විජතයේ ජතන්ති ලෝකාග්‍රව සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි දෙව් පිරිසක් අතර වික්ත ප්‍රතිබල දිව්‍ය පුත්‍රයෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වදාළ සංයුත්ත නිකායේ දේකුත්ත සංයුත්තේ පැවති ගාථාවක් මේ ප්‍රකාශ වුණේ. සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ උපතින් නැනවත් මිනිස්සේ සිව්පිරිසුදු සීලයක පිහිටා සිට චිත්තං පඤ්ඤං ච භාවයං ආකාපේ නිපකෝ කෙලස්ථාන වීරිය ඇතුව පාරිහාරයේ ප්‍රඥාවෙන් යුතුව සමත භාවනා විපස්සනා භාවනා වඩන්නේ නම් එම යෝගාවචරයා සෝ ඉමං විජිතයේ ජතං 108 වදාරුන් કૃષ્ණා ජටාව විජිතනේ කරන්නේ කියන එක ගාථාවේ සිට තේරුමයි මේ දේශනාව තුළින් අපි ඊටාම කෙටි කාලයක් ඇතුළත බලාපොරොත්තු වන්නේ බුද්ධ ශාසනයේ ආදි කල්යාණය වන සීල සම්පදාව ගැන හැඳින්වීමයි. බුද්ධ ශාසනය සීල, සමාධි, ප්‍රඥා කියන කොටස් තුනකට බෙදී යනවා. ඉති සීලං, ඉති සමාධි, ඉති ප්‍රඥා. සීල පරිභාවිතෝ සමාධි මහඵලෝ හෝති මහානිසංසෝ සමාධි පරිභාවිතා පඤ්ඤා මහඵලා හෝති මහානිසංසා පඤ්ඤා පරිභාවිතං චිත්තං සම්මදේව ආසවේහි විමුච්ඡති කියා ශාන්තිනායකයන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී කීප වාරයක් දේශනා කළා කියලා. සීලේනං මෙයයි, සමාධේනං මෙසේය, ප්‍රඥාව නම් මෙසේය. සීලයෙන් පාස්කසින් වැඩුණු සමාධිය මහත් ඵලයේ මහත් ආනිසංසය සමාධියෙන් පරිභාවිත වූ ආත්පසින් වැඩෙනු ප්‍රඥාව මහත් ඵලය මහත් ආනිසංසය ප්‍රඥාවෙන් පරිභාවිත වූ ආත්පසින් වැඩෙනු සිත සම්මදේව ආශ්‍රයයි විමුච්ඡති මනාකොට ආශ්‍රයයන්ගෙන් මිදේ එයිසා බුද්ධ ශාසනයෙහි ආදී කල්යාණයේ වෙන සත්‍ය විසුද්ධියෙහි පළමෙනි විසුද්ධිය වෙන්නේ සීලය සම්බන්ධ කෙටි හැඳින්වීමක් මේ ගාථාව තුළින් අපි මතු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. සීලය සීලය කියන්නේ කුමක්ද කියන එක පළමුවෙන් අපි තේරුම් ගන්නට ඕනේ. සීලය කියන එක පටිසම්භිදා මග්ගපාළියේ සඳහන් වන්නේ කිං සීලන්ති. චේතනා සීලං, චේතසිකං සීලං, සංවරෝ සීලං, අවේකිකමෝ සීලං. සීලේ කොටස් හතරකට වෙන් වෙනවා. චේතනා සීලය, කායික සීලය, සංවර සීලය සහ අවිචක්‍රම සීලය කිය. ප්‍රාණඝාතාදී කාය වාග් ద్వාරයන්ගෙන් සිදුවෙන අකුසලයන්ගෙන් වැළකීමේ චේතනාව චේතනා සීලයයි. අනදිජ්ජා අව්‍යාපාද සම්මාදිට්ඨිය කියන මෙයින් ඇතිවෙන ආධ්‍යාත්මික ගුණය චෛතසික සීලය. තවත් දුරට වෙන් කරනවා නම් වත් පිළිවෙත් ආදී සිදු කරන්නා වූ චාරිත්‍ර සීලය චේතනා සීලය. එවැගේම කාය වාක් ద్వාරයෙන් හා ආජීවයෙන් සිදුවෙන අකුසලයන්ගෙන් වැළකීමේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තුනේ චෛතසික සීලයයි. සංවර සීලයේ කොටස් පහකට බෙදෙනම සීල සංවරය, සති සංවරය, ඥාන සංවරය, කාන්ති සංවරය, විරිය සංවරය කියලා. සෑම ශික්ෂාපදයක්ම මේ සංවර සීල පහට සම්බන්ධයි. එක එක සීලයක් ප්‍රාතිමෝක්ෂ වශයෙන්ද සංවරයක්. ඒ ඒ ශික්ෂාපද ආරක්ෂා කර ගැනීම සඳහා සොදර සංවර කර ගැනීම සති සංවර සීලයයි. ඒ ඒ ශික්ෂාපදයන් රැක ගැනීම සඳහා නුවණින් යුක්ත වීම ඥාන සංවරයයි. ඒ ඒ ශික්ෂාපදයන් රැකීමේදී ඉවසිය යුතු දේ ඉවසීම කාන්ත සංවරයයි. එසේම චිත්ත සංතානයේ පහළ විය හැකි කාමීතරකාදී විතරක වේගයන් අභිභවාගෙන සීලය සංවර කර ගැනීම ගිරිය සංවරය. මේ කියන සංවර සීල පහ. එවාගෙම අවීතික්කම සීලය කියන තැන ලාභ යස ඥාති අංග ජීවිත කියන කවර හේතුවකින්වත් ඉක්මවා නොගොස් සම්නා සීලය අවීතික්කම සීලය. මේ සීලය හඳුන්වූ පද හතරක්. තවත් දුරට සීලය ගැන අර්ථ කතාවල හඳුන්වන්නේ සීලය නමින් මෙතන හැඳින්වෙනවා සීලනය කියලා. සීලනන්ත සීලං. සීලනේ කියන්නේ කුමක්ද? අර්ථ දෙකක්. ඒක මෙහි ඇත්තා විවරණයේදී තවත් පැහැදිලි කරගන්න පුළුවන්. ඒ කියන්නේ සීලනයයි සීලය. සීලනේ කියන්නේ කුමක්ද? සමාදාන උපධාරණ කියන අර්ථ දෙකයි. ආය වාක් සංවරේ සහ උසස් ගුණ ධර්මයන් සාධාර වීමයි සීලනය කියන වචنين හැඳින්වේ. එනි ලක්ෂණ රස පච්චුපස්ථාන පදස්ථාන කියන කාරණා හතර තේරුම් ගැනීමේදී තවත් දුරට පැහැදිලි වෙනවා. සීලයාගේ ලක්ෂණය සීලන ලක්ෂණය. මල්ලාසනයේක වෙන්වෙන්න තිබෙන්නා වූ මල් සමූහය සුලං වේගයක් ආතන විසිරී යන එක නූලක මල් වඩමක් හැටියට ගොතා ගන්නා ලද නම් හෝ මල් වට්ටියක මල් වාසයක විශේෂයේ ඒකාබද්ධව තැන්පත් කරන ලද නම් සුලං වේගයෙන් විසිරී යන්නේ නැහැ ඒ වාගේ ශික්ෂාපදයන්ගෙන් සමාහිත නොවූ පුද්ගලයාගේ කාය වාක් අසංවරයේ පවතිනවා සුළංගයෙන් විසිරී යන මා සමූහයක් වගේ. නූලක ඒකාබද්ධ කොට ඇමළු මා සමූහයක් විසිරී යනවා වගේ ශික්ෂාපදයන්ගෙන් සමාහිත වූ කුජලයා සමාගේ කාය වාක් සංවරයක් ඇතුව පවතිනවා. මේකට කියනවා සමාදාන අර්ථය කියලා. උපධාරණය කියන්නේ උපධාරණේ නමින් හඳුන්වන සීලන ලක්ෂණය යම් කිසි කෙනෙක් සියලයක් රැකගෙන සමත භාවනා විපස්සනා භාවනා ආදී කියදෙනවා නම් ලෞකික වශයෙන් උපචාර සමාධි අෂ්ඨ සමාපatti සංඛ්‍යාත අර්පණා සමාධි ලෝකෝත්තර වශයෙන් ත්‍රිවිද්‍යා ෂට් අභිඥා සෙව් පිළිසෙමියා ඥාන සාත් බෝධිය පසේ බෝධිය අභිසම්බෝධිය කියන මේ උත්තරී මනුෂ්‍ය ධර්මයන් සාක්ෂාත් කර ගැනීමට සීලය ආධාර වෙනවා ඒකට කියන උපධාරණය. මේ සමාදාන උපධාරණ කියන අර්ථ දෙක සීලයාගේ ලක්ෂණයයි. ඊළඟට සීලයෙන් සිදුවෙන කෘත්‍ය ඵලය ආනිසංස ඵලය කියලා දෙකක් තියෙනවා. ඒකට කියනවා චිත්ත සම්පත්‍ය අත්යෙන් රසෝ නාම පෞච්චති. කෘත්‍ය සම්පත්‍යයි සම්පත්‍ය සම්පත්‍යයි. කෘත්‍ය සම්පත්‍ය නමින් හැඳින්වෙන්නේ දුස්සීල විද්ධාන්තනතා දුසිල් බව දුරු කරනවා. සීලයක් මනමින් රක්නා පුජ්‍යලයාගේ సంతානයෙහි දුසිල් බව දුරු කරනු ලබන්නේ සීලයෙන්. ඒ කෙනෙහි ඇත්තා වූ කෘත්‍ය ලක්ෂණයක්. එවාගෙම අනවජ්‍ය ගුණාකතා අල්පේචතා සන්තුෂ්ඨිතා සුබරිතා පව්වේකතා විරිය ආරම්භතාදී ඌද ධානවිච්ඡා මාර්ගඵලාදී ඌද උසස් ගුණ ධර්මයන් ප්‍රතිලාභ කරගන්න ලැබීම සම්පත්‍ති රසයයි. එතකොට මේ කියන්නේ රස වශයෙන් දුසිල් බව දුරු කිරීම උසස් ගුණ සම්පත් ඉතිරි ලැබීම කියන දෙක සීලයේ තියෙන කෘත්‍ය ලක්ෂණයයි. ඒ වගේම සීලය වැටහෙන්නේ කෙනෙකුට සෝචය පච්චුපත්ථාන සයිදන්තස විඤ්ඤුහි සුචි භාවයේ හවත් සීලයෙහි වැටහෙන ආකාරයේ පවිත්‍රතාවයයි ප්‍රසන්නතාවයයි සංසුම් බවයි පිරිසුදු බවයි සීලයාගේ පිරිසුදු බව අරිහත්ත්වයට දක්වා වැඩි දියුණු වෙනවා එනිසා සීලයාගේ වැටහෙන ආකාරය පවිත්‍රතාව හැටියට මෙතන සෝචය නමින් හැඳින්වෙනවා කාය සෝචය වාචී සෝචය මනෝ සෝචය කයින් පිරිසුදු වචනින් පිරිසුදුයි සිතින් පිරිසුදුයි මේ පවිත්‍රතාව සීලයාගේ වැටෙන ආකාරයයි සීලයට ඊටාම සමීප උපකාරක ධර්ම දෙකක් තියෙනවා. පොත්ප්පංච හිරින්චේව පදර්ශානන්ත වන්නිකා. සීලයට ළඟම උපකාරක ධර්ම දෙක පාපේට රජ්‍යාව, පාපේට භය. හිරියොත්ප්ප කියන මේ උතුම් ලෝකපාලක ධර්ම දෙක ඇතොත් පමණයි සීලයක් සමාදන් වන්නේ, සීලයක් මැනවින් ආරක්ෂා වන්නේ. නිසා උත්ප්ප හිරි හිරියොත්ප්ප දෙක සීලයට පදර්ශාන ආසන්න කාරණේ වෙනවා. එවාගෙම සීලයාගේ ආනිසංස වශයෙන් සැලක බැලීමේදී සීලේ නමින් මෙතන හඳුන්වන්නේ අනදමා හිමියන් වහන්සේ විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් දේශනා කළ අර්ථයයි. දිනක් ආනන්ද ස්වාමීන් වහන්සේ අසා සිටියා කිමත්තානි බන්තේ කුසලානි සීලානි කිමානි සංසාරි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ කුසල සීලයව සීල සමාදන් වෙනින් අත් වෙන කුසලය කවර ආර්ථයක් නිසද කවර ආනිසංසයක් නිසද අවිප්‍රතිසාරත්ථානි කෝ ආනන්ද කුසලානි සීලානි අවිප්‍රතිසාරානි සංසානි ආනන්දය මේ කුසල සීලය නම් අවිප්‍රතිසාරයේ හැවත් ඉපිලිසාර නොවීම අර්ථ කොට ඇත්කෝය. ඉපිලිසාර නොවීම ආනිසංස කොට ඇත්කෝය. සීලයක් මැනවින් ආරක්ෂා කරන සීලවන්තයා කවදාකවත් විපිරිසරවන්නේ නැහැ. පසුතැවෙන්නේ මා අතින් අසවල් අසවල් පාපයන් සිදු වී තියෙනවා කියන විපිරිසරවන්නේ නැහැ. පසුතැවෙන්නේ මා අතින් අසවල් අසවල් කුසල් කර ගැනීමට අපහසු වුණා කියලා නොකල කුසල් ගැනද පසුතැවෙල්ලක් සීලවන්තයාට සිදුවන්නේ හේතුව සීලවන්තයා චාරිත්‍ර වාරිත්‍ර මැනවින් සම්පූර්ණ කරපු කෙනෙක් දැරියි. පාටලීගාම සූත්‍රයේදී බෝධිග්‍රාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා සීලවන්තයා ලැබෙන ආනිසංස පහ. සීලවන්තයා අප්‍රමාදව කටයුතු කරන බැවින් දහමින් ධනවත් වෙනවා. සීලවන්තයා තමාගේ සීලය නිසාම උසස් ගුණ කීර්තියක් උසුලන්නේ වෙනවා. සීලවන්තයා රජ පිරිසකට, මැති ඇමති පිරිසකට, සංඝ පිරිසකට අවර විදිහේ පිරිසක් මැදට ගියක් විසරදව නිර්භීතව එවාගෙම සන්තෝෂයෙන් යුතුව ඉදිරිපත් වෙනවා මුහුණ පානවා සීලවන්තයා නොමුලාව අවසාන මොහොත දක්වා සතුටින් ගත කරනවා සීලවන්තයා ආනි කෙලවර සුභතිගාමී වෙනවා මේ සීලවන්තයා ලැබෙන පංචමහානිසංසය පාඨලීගාම සූත්‍රයේදී දේශනා කළා tie. එවාගෙම සීලයේ විශේෂානිසංස 17ක් ආකාංකයේ සූත්‍රයේදී දේශනා කළා තියෙනවා. සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලාට ප්‍රිය වීම ගරු කටයුතු කිරීම, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාදී ලැබීම, ලැබෙන සිව්පස දානයන් මහත්ඵල කර දීම, පරලෝකීය ඥාතීන්ගේ සිහිපත් කිරීම පවා මහත්ඵල කර දීම ආදී වශයෙන් මාර්ගඵල අධිගමනයේ දක්වා මේ ඥානිසංස 17ක් ආකාන්තේ සූත්‍රාන්ත දේශනාවේ සඳහන් වේ. ලෝක ධාතුවේහි කිසිම සීතල වස්තුවකින් සිසිල් දෙයකින් නිමන්ත බැරි කෙලෙස් ගිනි නිවන්න සියලෙන් පුළුවන් වෙයි. එවාගෙම ලෝක ධාතුවේ කිසිම ජීරකින් සෝදන්ත බැරි කෙලෙස් මල සීලේ නැමැති ජලයෙන් සෝදා හරින්න පිරිසු කරන්න පුළුවන් වෙයි. ස්වර්ගයට නගින්නා වූ යම් දෙසේ ඉනිමඟක් ඇතොත් සීලය හා සමාන ඉනිමඟක් වෙන ඇත්තේ. නිවනට පිවිසෙන්නා යම් දොරටුවක් ඇතොත් සීලය සමාන දොරටුවක් වෙන ඇත්තේ නෑ. සෝසක ආභරණ පලං රජදරුවන්ට වඩා සත සහස්‍ර ගුණයකින් සීලාභරණයෙන් සැරසුණු සීලවන්තයා බදලෙනවා. එවැගේම ආත්මානා ආත්මානාදව ආත්මානුවාද පනානුවාද දන්ද බය දුර්ගති බය කියන මේ සතරාකාර භය සීලවන්තයාට කවදාකවත් සිද්ධ වෙන්නේ ආත්මානුවාද බය කියන්නේ තමාට තමා චෝදනා කර ගැනීම. යම් කිසි කෙනෙක් තමා සීලයක් නොරැක දුසිල්ව කටයුතු කළා නම් අවසාන මොහොත වෙනකොට තමාම තමාට ශාප කරගන්නවා අනේ මා කරගත්ත මේ වරද කියලා. එයින් ලැබෙන විපාකානිසංස දකිමින් තේරුම් ගනිමින් බලවත් සංකාපයටපත් වෙනවා. ආත්මානුවාද බය. පරානුවාද බය කියන්නේ සීලයක් නොරැක පුද්ගලයාට අනුන්ගෙන් අපරිමාණ චෝදනා පහස නිඳා ගන්හා මුහුණ පාන්න සිදුවීම. දණ්ඩ බය කියන්නේ සීලයක් නොරැක පුද්ගලයාට ආධිකයේ දඬුවම්, සර සතුරන්ගෙන් පවා දඬුවම් හිඳින සිද්ධ වෙනවා. දුර්ගති බය කියන්නේ ඒ කවර දෙයක් නැතත් ඒවා යටපත් කරගත්තත් සමාත සසරදී සීලේ නොරැක හේතු කොටගෙන සතර ආපායේ අපමණ දුක්වලට භාජන වෙන්න සිද්ධ වෙනවා. මේ සතරාකාර භය සීලවන්තයාට කවදාකවත් මොහොන පාන්න සිදුවන්නේ නැහැ. එවාගේම සීලයක් ආරක්ෂා කරන පුද්ගලයා සීලයෙන් සමාධියට සමාධියෙන් ප්‍රඥාවට ප්‍රඥාවෙන් විමුක්තියට විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයට කියන මේ උත්තරීතර ගුණයන්ට ආශ්‍රය වෙනවා අපීවර නගනවා. එනිසා සීලය අනුසස් අසීමිතයි. මේ ලෝක ධාතුවේ සීලය රැක්කා වූ කුජලයන්ගින්ද ආත්ම ආත්මීය සම්ප්‍රඥ සිතනකොට ලොකු ධෛර්යයක් සතුටක් සීලවන්තයන් විඳ ගන්න පුළුවන්. එවාගෙම ආසංස, निराස, විගතාස කියන කුජලයන් අතරත සීලයක් රක්නා වූ කුජලයා ධ්‍යාන මාර්ගඵල අධිගමනයේ ගැන ආකාංශාවක් ඇති වාසය කරනවා. සීලේ රක්නා වූ කුජලයා නිරාස කුජලයක් හැටියට හඳුන්වනවා. එවාගෙම සීලයෙන් අරිහත්ත්වයට දක්වා දියුණු කුජලයා විගතාස කියලා හඳුන්වනවා. ඒ කියන්නේ එතන ආසංශ කියන්නේ යම්කිසි කඩ කුමරෙක් ඔටුනු කරන්න ගත්තා කියලා ආරංචි වෙනකොට තවත් කඩ කුමරෙකුට නම් හිතෙනවා අනේ මට කවදා හරි ඔටුනු කරන්න ගන්න ලැබේවා කියලා. ඒ වාගේ සීලවන්තයෙකු තවත් සීලවන්තයෙක් ධ්‍යාන මාර්ගඵල ලැබුවා කියලා දැනගන් ලැබුණාම අනේ සාදු සාදු මටත් මගේ මේ සීලය තවත් සම්පූර්ණ කරගෙන ඒ උත්තරීතර ගුණයන්ට පත්වෙන් ලැබේවා කියලා ආශාවක් හැමත්තක් හන්දියක් ඇති වෙනවා. ඒ පුද්ගලයාට කියන ආසංශ. සීලවන්තයා තමයි ආසංශ. සීලයක් නැත්තා වූ පුද්ගලයා කවදාකවත් ඒ උසස් අධිගමයන් ගැන ආශාවක් නැහැ. හේතුව සැඬොල් දරුවෙකු දෙනවා කඩ කුමරේ කොටුණු කන්න ගත්තා කියලා ආරංචි වෙනකොට අනේ මට කඩකම ලැබේවා කියලා සඳව දරුවෙකුට හිතක් පහළවන්නේ නැහැ. ඊට නුසුදුසුෙක් දැයි. ඒ වගේ සීලයක් නැති පුද්ගලයා තවත් සීලවන්තයෙක් උසස් ගුණයක් මාර්ගඵල අධිගමයක් ලැබුවා කියලා දැනගත්ාම තමන්ගේ සම්පත්තිය ලැබේවා ලබන්න ඕනේ කියලා ඡන්දයක් ඕනකමක් පහළවන්නේ නැහැ. සමායිත සුදුසුකම් නැති නිසා. ලිගතාස කියන්නේ කොටුනපලං රජ කෙනෙක් තවත් සදෙකු මොදෙකු ඔත්නු කන්දගත්ත කියලා ආරංචි වෙනකොට Taman කාජයේද පත්වූ කෙනෙක් නිසා මටත් ඔත්නු කන්ද ගන්න ලැබේවා කියලා හිතන්නේ ඒක සම්පූර්ණ වෙලා. ඒ වගේ රහතන් වහන්සේ සීලාදී ගුණයන්ගෙන් පරිපූර්ණ බැවින් විගතාස කුජලයේ හැටියට හඳුන්වනවා. ඉතින් බෞද්ධයන් වශයෙන් ගිහි පැවිදි සෑම දිනම මේ ආසංශ කුජලයන් හැටියට හඳුන්වන්නට ඕනේ. සමාරක්නා සීලේ රත්නානම් මැනවින් ඒ කුජලයා උසස් ධ්‍යාන මාර්ගඵල අධිගමනයේට ආසංසකයේ කැමැති වන්නේ ඡන්දය ඇති කෙනෙක් වෙනවා. ඊළඟට සලකා බලමු සීලයේ තියෙන ප්‍රභේද රහසයක්. ඒවා එකිනෙකට විග්‍රහ කරන්නම් පෑ භාගකින් පුළුවන් වන්නේ නැහැ. නමුත් මේ වාගේ ප්‍රභේද දැනගෙන තිබීමෙන් අප විසින් සීලය රැකිය යුත්තේ කෙසේද කියන එක තවත් දුරට තේරුම් ගන්න පුළුවන්. ඒ සඳහා අපි වෙන අවස්ථාවක් කාලය ගන්නට බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ සීලය ප්‍රභේද පරිසම්බිදා මග්ග පාළියේ සහ ඒ අර්ථ කතාවේ විසුද්ධි මාර්ග අර්ථ කතාවේ තියෙනවා ප්‍රභේද 56ක්. ඒවා විග්‍රහ කරනකොට සමාජ පැයක් විතර කාලය අවශ්‍ය වෙනවා. ඒක අත්‍යවශ්‍යයි. ඒ මොකද සීලය මොන ආකාරයකින් අප විසින් දැක්විය යුතුද කියන එක තේරුම් ගන්න ප්‍රභේද දැන ගැනීම වැදගත්. ඊළඟට සලකා බලන්නට ඕනේ සියලයාට සංක්ලේශ ධර්ම කියලා. ඒ කියන්නේ සියලයක් අපරිසුදු වෙන්න හේතු කියලා. සියලයක් අපරිසුදු වෙන්නේ විශේෂයෙන් ඉන්ද්‍රිය අසංවර වීම. කාම විචාරක, ව්‍යාපාද විචාරක, විහිංසා විචාරක වැනි විචාරක පරවසව දවස ගෙවීම. ඒකට කියනවා ප්‍රමාද විහරණය කියලා. එවාගෙම සිල්වත් නැති සියලක් දැකීමේ චේතනාවක් නැති, ඒ ගැන හැඟීමක් නැති කුජලයන්ගේ ආශ්‍රයයටපත් වීම. කුජලයාගේ සීලය පිළිහෙන සීලවන්තයාගේ සීලය පිළිහෙනවා. යෝධ සේවති දු සීලේ සීලවන්තේන සේවති වස්තුවිතික්කමේ දෝසන් නපස්සති අවිද්දසු ඒක ආසාවෙන් සඳහන් වෙන්නේ එකයි මිච්ඡා සංකප්ප බහුලෝ ඉන්ද්‍රියාන රක්කති ඒව රූපස්ස වේ සීලං ජායතේ හාන භාගියක් මිත්‍යා සංකල්පනාම නිතරම හිතේ පවතිනවා. ඉන්ද්‍රිය ධර්මයන් ආරක්ෂා කරන්නේ. ඉතින් අර මහේච්ඡතා, පාපේච්ඡතා, එවාගෙම අත්‍රිච්ඡතාදී අයහපත් සිතිවිලි සිතසිතා. අහවල් දේ වුණ අහවල් විදියට මං සැපසේ ඉන්නට ඕන අහවල් විදියට මුදල් හොයන්න ඕන අහවල් විදියට ස්ථාන හදන්න ඕන අහවල් විදියට ගෝලයෝ හදන්න ඕන ඔය වගේ දේවල් හිත හිතා මිත්‍යා විතරක බහුලව වාසය කරනවා සමත භාවනා විපස්සනා භාවනා ගැන ඡන්දයක් කැමැත්තක් ඇත්තේ නැතුව වාසය කරමු. එවන්නම්ගේ සීලය නිරන්තරයෙන් සංක්ලේශ සීලයක් වෙනවා. එවන්නම්ගේ සීලය ඛණ්ඩ, චිද්‍ර, සබල, කල්මාස ඒවා ආසීන අවස්ථාවන්ටපත් වෙනවා. එවාගේම බුද්ධිස්ස විඤ්ඤුප්පසත් අපරාමර්ථ සමාධි සංවර්ධනයක தත්ත්වයට පත්ම වියන. ඛණ්ඩ, චිද්‍ර, සබල, කල්මාස මේ කත්තේ දෙපත් තියෙන සීලයාගේ සංකේතයයි. සීලයට අපිරිසුදුවක්. සීලයට පිරිහීමක්. සීලයට විසුද්ධිය හැටියට හඳුන්වන්නේ ඉන්ද්‍රිය සංවරය. භෝජනීය මාත්‍රාඥතාව. කල්යාණ මිත්‍ර සම්පත්තිය. එවාගේම සත්‍රාය ධර්ම කතාවන්ද සවන් දීම. මේ කියන හේතු නිසා සීලය විසුද්ධියටපත් වෙනවා. ඉන්ද්‍රියන් සංවර වෙන්න වෙන්න සීලය මැඩවින් ආරක්ෂා වෙනවා. කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්නේ කරන්ද සීලය වැඩියෙන් ආරක්ෂා වෙනවා. ඒ වගේම භෝජනයේ පමණ දැනගෙන සිව්පසේ පමණ දැනගෙන ජීවත් වීමෙන් සීලය ආරක්ෂා වෙනවා. ඒ වගේම සමස භාවනා විපස්සනා භාවනා නියෝගයෙන් යෙදීමෙන් සීලය මැලෙමින් ආරක්ෂා වෙනවා. මේ වගේම අපාබෑ සැලකීමෙන් සීලය මැලෙමින් ආරක්ෂා වෙනවා. සමායායතු ගමන් මඟ නිවන් මඟ සැලකීමෙන් සීලය ආරක්ෂා වෙනවා පිරිසිදු වෙනවා. ඒ වගේම තමන් ලබන්නේ තියෙන සාසන 10 ආදී උසස් බව සැලකීමෙන් සීලේ විසුද්ධියටපත් වෙනවා. ඒ වගේම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ගැන සැලකීමෙන් සීලේ විසුද්ධියටපත් වෙනවා. අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රු මහන්තතාව සැලකීමෙන් සීලේ විසුද්ධියටපත් වෙනවා. සරුවත් මොගලන් අග්‍රාත්නාක මහා ශ්‍රාවකාදී උත්සමයන් ගැන සැලකීමෙන් සීලය කවදොරට විසුද්ධියටපත් වෙනවා. ඒ වගේම සීලවන්තයන් වශයෙන් මහා බෝධිසත්වයන් වහන්සේ පිළිවෙත් පිළිවෙත් ඇති පාරමී පිළිවෙත් ඇති ආවර්ජනා කිරීමෙන් සීල විසුද්ධියටපත් වෙනවා. මෙසේම උදේ පටන් රාත්‍රියේ නිින්දට යනතු තමන්ගේ වැඩ කටයුතු මනසින් මනානුවණින් ආවර්ජනා කරමින් සීලානුස්සතිය වඩන්නාට සීලේ පවිත්‍ර භාවයටපත් වෙනවා. අල්පේච්ඡතාව නිසා, සන්තුෂ්ඨිතාව නිසා, සුබරතාව නිසා, විරියාරම්භතාව නිසා සීලේ විසුද්ධියටපත් වෙනවා. දුතාංග පරිහරණය නිසා සීලේ විසුද්ධියටපත් වෙනවා. ග්‍රන්ථ පරිහරණය නිසා සීල විසුද්ධියටපත් වෙනවා. ත්‍රිපිටක වාසවත්ගත කර ගැනීම නිසා සීලය පිරිසුදු වෙනවා. සමත භාවනාවෙන් ධ්‍යාන අභිඥා එකදීම නිසා සීලය පිරිසිදු වෙනවා. විපස්සනා භාවනාවෙන් විපස්සනා ඥාන දියුණු කිරීමෙන් සීල විසුද්ධියටපත් වෙනවා. මේ ආදී හේතු රාශියක් සීල විසෝධනයේ සඳහා ප්‍රතිස්ථාදාන වශයෙන් පවතිනවා. ඈතාතීතයේදී සීලවන්තයන් ජීවිතයේ නුසකා සීලය රැක ඇති අපේ අර්ථ කතාල බොහෝම ලස්සනට හැඳින්වෙනවා කෙටි නමුත් අම්බකාදක මහාතිස්ස ස්වාමින් වහන්සේ දින හතක් निराහාරව පාගමනින් ලැබී දුරුදිස්ස සමයකදී දානේ නැති නිසා අමගහක් මුල ගෙඩි ඉදිච්ච ගෙඩි වැටිච්ච අමගහක් මුල උන්වහන්සේ ක්ලාන්ත වෙලා වැටී සිටියා. එතනින්ගේ උපාසකතුමේ ස්වාමින් වහන්සේ ආහාර නැති අහේනියෙන් ක්ලාන්ත වෙලා ඉන්න බව තේරුම්ගෙන අඹ පැන් මිරිකලා වැළඳෙව්වා. ස්වාමින් වහන්සේ උපස්ථාන කිරීම සඳහා සුදුසු තැනක තැන්පත් කරන්ද හරක ගත්තා වැඩම කරවගෙන ගියා. යන අතරේ ස්වාමින් වහන්සේට අඹපැන් පානයෙන් දින හතකට පස්සේ වැටිච්ච ආහාරය නිසා මන සිහිය එළඹී කල්පනා කළා මේ උසුවාගෙන යන්නේ මගේ පියා නෙමෙයි, සහෝදරයෙක් නෙමෙයි, ඥාති බන්ධුවරයෙක් නෙමෙයි. මගේ సంతානයේ සීලයක් ඇති කියලා දැන හිතාගෙනයි. ඇත්තෙන්ම මෙනි සදාවතුන්ගේ උපස්ථාන ලබන්ත මගේ සීලය පිරිසුදුද කියලා උපසම්පදා මාලකයේ දක්වා සීලය දැලුවා. සැබවින්ම උන්වහන්සේගේ උපසම්පදා සීලය කරලක් නැතුව නිර්මලව පවත්නා බව ඉතා මැනවින් පැහැදිලි වීමෙන් බලවත් ප්‍රීතිය උපන්නා. මේ ප්‍රීතිය මිත්‍රලක්ෂණ විදර්ශනාවට හැරෙවුවා. උපාසකතුමාගේ කරපිටදීම අරහත්ත්වයට පත් වෙන්න පුළුවන් වුණා. අර සීලය ඉතා උතුම් ලෙස ආරක්ෂා කර ගැනීම ආනිසංසය. හිඳි වැලකින් කැලෑවේ බැඳ තිබුණු ගරු ස්වාමින් වහන්සේ නමක් ඒ කිඳිවැල කඩාගෙන යන්න තිබ පුළුවන්කම තිබෙන්නේ සැලුව සිදුවෙන කුඩා ඇවත ගැන හිරියොතක් ඇති බැවින් ජීවිතේ නොසකා ඒ ගහට බැඳීගෙන සිටියා. ලැබගින්නක් ආවා. ලැබගින්නට පිච්චියගෙන උන්වහන්සේ විපස්සනා වැඩුවා. ඒ සියලේ සිටගෙන උන්වහන්සේ අරිහත්ත්වයටපත් වුණා. එවාගේම සරියුත් මහ රහතන් වහන්සේට එක් සංඝාවක ඇතු උදරාබාධයකට පසුදින උදේ පාන්දර පිරිසුඟා වැළිය මුගලන් මහරහතන් වහන්සේට කන්නුමුතු චතුමඳුරු මිස කිරිබතක් ලැබුණා. මේක ගෙනස් හැරියොත් මහරහතන් වහන්සේට පිළිගන්නවා. උන්වහන්සේ එතකොට ආවර්ජනා කළ කොහොමද මේ කිරිබත උපන්නේ කියලා. උපන්නේ වෙන ක්‍රමයකින් නෙමෙයි. ඊට පෙර දවසේ හන්දෑවේ මුගලන් මහරහතන් වහන්සේ ඇසුවන්නේ ස්වාමින් වහන්සේට ගිහි කාලෙත් මෙවැනි අසනීපයක් වුණාද? ඊට සුදුසු වශයෙන් ගත්ත දෙහෙත් ඖෂධ මොනවද කියලා එවෙලාවේ කියුණානේ මගේ මෑණියෝ චතුමදුර මිශ්‍ර කිරිබතක් මට හදලා දෙනවා. ඒකෙන් මගේ මේ ආබාධේ මේ කිසිර සුව වෙලා තියෙනවා. මේ කතාව දේවතාවෙක් අහගෙන ගිහින් ඒ දේවතාවා අර දන් දෙන ගායක ගෙදරක තරුණයෙකුට ආවේශ වෙලයි මේ විදිහේ කිරිබතක් සම්පාදනය වෙලා තිබෙන්නේ. ඒ බව මේ සරුවත් මහ රහතන් වහන්සේගේ දිවසට දෙනිලා ඒ කිරිබත ප්‍රතික්ෂේප කළා. මගේ වචනයක් පිටවීම නිසා මේ කිරිබත සකස් වී තිබෙන්නේ නිසා වචනේ විස්පාරයෙන් නිෂ්පන්න වූ මේ කිරිබත අකප්පියයි මගේ ආජීවයට අපිරිසුදුවක් කියලා වහා මේක උදාන නියම කළා. සැබවින්ම මුගලන් මහරහතන් වහන්සේ මේක පරිසු පිරිසුදු උදානයක් වුණා, කැපසරුක් දානයක් වුණා. අර ශරීරුත් මහරහතන් වහන්සේගේ වචනයෙන් ඒක තනකොළ නැති දිනක හැලුවා. ඒ මොහොතේම සරුවත් මහරහතන් වහන්සේගේ උදනාබාධයේ සුව වුණා. උන්වහන්සේ ප්‍රකාශ කළා කියනවා මගේ අතුණු බහන් මේ විදිහේ ඖෂධීය ආහාරයක් හොයාගෙන දින ඇවිදලා ගියක් මම නම් මේ ආහාර ගන්නේ නෑ. මේක බුද්ධ ප්‍රතිකුට්ඨ වූ බුදුරජාන් වහන්සේ ප්‍රතික්ෂේප කළා මිච්ඡා ජීවියක් කියලා. මේ තරම් ඉතා සුළු වරද පවා වරදක් හැටියට අබැටක් පමණ දේ මහ මෙඩක් මෙන් හිතලයි ඒ පැරණි උත්සමයන් වහන්සේලා සිල් ආරක්ෂා කළා කියලා. ඔය වගේ ප්‍රාතිමෝක්ෂ සංවර සීල, ඉන්ද්‍රිය සංවර සීල, ආජීව පාරිශුද්ධ සීල, ප්‍රතිසන්නිසිත සීල ආරක්ෂා කළ තුමන්ගේ පරිපා ප්‍රදාන අපමණයි. කර්මදෙන වාසී චිත්තගුත්ත ස්වාමින් වහන්සේ මොනතරම් පුදුම විදියට ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන හිටියද 60 අවුරුද්දක් උන්වහන්සේ බණයකට වඩා net අර නොබලන කර්මයට සංවරව වාසය කළා. අන්තිමේදී දින හතක් කාවන්තිස්ස රජතුමාගේ බලවත් ආරාධනෙන් තිස්සම ආරාමයේ පැවැත්ලා අවිවේකෝ ඉඳලා ආපසු සිය ආරණ්‍යයට වැඩි දවසේ රාත්‍රියේහි මුළු මධ්‍යම රාත්‍රියේහි සක්මන් මළුවේ භාවනා කමපහන් වඩමින් සිටියා. උන්වහන්සේගේ කමඨාන වේදනා එදාට වඩා පැහැදිලිව ආબોධ වුණා හිත සමාධි වුණා ආහතේ දෙවි දේවතාවෝ ඇඟිලි වලින් ආලෝකය දල්වාගෙන හිටියා එදා අලුයම් කාලයේ යන්නේ රාත්‍රියේ මැදියම ඉක්ුත් වී අලියමට පස්වන මොහොතේදී මේ 60 අවුරුද්දක්ම නිත සංවර කරගෙන ඉන්ද්‍රිය සංවර සීලෙන් උතුම් ලෙස සීල් දක්වා වූ ගරු චිත්තගුත්ත ස්වාමින් වහන්සේ දිනදේවතාවෝ සාදුකාර දෙද්දී මහරහත් භාවයට පත් වුණා. මේ විදිහට පුදුම ජීවිත අපේ කන් අකුරෙන් ලියවි තිබෙන අටකතාවල අපවැන්නන්ට අනුග්‍රහ පිණිසයි ආදර්ශයේ පිණිසයි. ඉතා ඈත අතීතයේ වැඩි සිටිය ඒ උත්තරීතර බුද්ධ පුත්‍රයන් වහන්සේලා සංඝ පිටුරුන් වහන්සේලා යම්බඳු ආකාරයේ සීලාදි ගුණ පූර්ණේ කරන ලද්දේ නම් අපත් මේ කරන සීලාදී ගුණ සම්ප්‍රාප්තියට අනුයාතව සම්පූර්ණ කරගන්න අපි අදිස්ථාන සබා ගනිමු. මේ සීලෙහි පිහිටා වඩන සමත භාවනා විපස්සනා භාවනා මහත්ඵල වීමෙන් සමාගේ සංකාමේ පුරා ඈත අතීතේ පටන් පැවතියෙන් 1500ක් පමණ වූ කෙලෙස් බලමුළුව ජයගෙන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අවබෝධ කළ ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වෙන අජරාමර සාන්ත ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට අප ආරක්ෂා කරන, ගෝපනය කරන, සංවර්ධනය කරන මේ සීල සම්පදාය හේතු වේවා වාසනාව වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්දීපා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති සීලේක පීඨ ධර්ම ශ්‍රවණී කිරීමෙන් සුදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවපත් වේවා අද ධර්මානුශාසනාව පැවැත්වුණේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මත්තානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you.